සප්පුරිසානං අදස්සාවි සප්පුරුස ධම්මස්සා කෝවිදෝ සප්පුරුස ධම්මේ අවිනීතෝ සක්කාය දිට්ඨි පරියුට්ඨිතේන චේතසා විහෙරති සක්කාය දිට්ඨි පරේතේන uppannāca sakkāya diṭṭhiyā nissaraṇaṃ yathā bhūtaṃ nappajānāti tassa sā sakkāya diṭṭhi thāmagatā appate vinītā ඕරාම් භාගියං සංයෝජනಂತಿ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ පහුගිය දවස්වලදී ඇත්තටම ඉරිදා ධර්මදේශනාව සඳහා මාතෘකාව සපයාගත්තේ සබිය සූත්‍රයෙන්. ඉතින් සබිය සූත්‍රය ඇත්තටම බුදුරජාන් වහන්සේ එක්තරා අන්දමකින් ඒ තමන්ගේ මුල් බුද්ධ කාලය තුල විශේෂයෙන්ම අරහත්ත්වයේම පාදක කරගෙන අරහත්ත්වයේම අරමුණු කරගෙන ඒ සොයාගෙන එන ඊටාම ප්‍රඥාවන්ත පිරිසකට දේශනා කරපු සූත්‍රයක්. ඉතින් ඒ ගැන අපි සෑහෙන දුරට සාකච්ඡා කළා. ඊට පස්සේ මම කල්පනා කරා දැන් වෙනත් පැත්තකින් තවදුරට අපි මේ ධහමට එළඹීමක් කරන්න. ඉතින් අපි දන්නවා විවිධ අන්දමින් අපිට අවශ්‍ය වෙනවා හිත සංසුන් කරගන්න, එකඟ කරගන්න. ඒ වගේමයි සමාධිමත් කරගන්න. එතකොට කොපමණකට අපිට සමාධියක් අවශ්‍යද? විපස්සනාවක් වඩන්න, නුවණක් දියුණු කරන්න. එතකොට අපිට මේ සඳහා නුවණ දියුණු කරගන්න බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන මාර්ග කොපමණ තියෙනවද? එතකොට එකම මාර්ගයක් පමණද තියෙන්නේ? මේ වගේ කාරණා සම්බන්ධයෙන් අපිට ටිකක් සාකච්ඡා කරන එක සුදුසුයි කියලා හැඟුණා. ඒ නිසා මම මාත්‍රකාවක් සපයාගත්තා මජ්ක්‍ධිම නිකායේන මහා මාළුන්කේ පුත්ත සූත්‍රයෙන්. ඉතින් මේ සූත්‍රයටම තමයි මහා මාළුන්කේ සූත්‍රය කියලා කියන්නේත් එහෙම නැත්නම් මහා මාළුන්කේ පුත්ත සූත්‍රය කියලා කියන්නේත්. මෙතෙන්දී අට කතා විස්තර කරනවා මේ මාළුන්ක තමයි ඒ ස්වාමීන් වහන්සේගේ මෑණියන්ගේ නම. ඒ නිසා මාළුන්කේ පුත්ත නම මේ ස්වාමීන් වහන්සේට දෙලා තියෙනවා මේ මෑණියන්ගේ පුතණුවන් කියන අදහසින්. ඉතින් එතකොට මේ මාළුම්කේ පුත්ත ස්වාමීන් වහන්සේ ඇත්තටම ටිකක් වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච තැනැත්තෙක්. ධර්මයේ ගැන ලොකු කැමැත්තක් තිබිලා තියෙනවා, උත්සාහයක් යොදලා තියෙනවා. ඒ වගේමයි සෑහෙන්න ප්‍රඥාවන්ත තැනැත්තෙක්. කෙසේ නමුත් අර තාම භාවනාව හේතරම වැඩිච්ච නැති මට්ටමකදී මේ බුදුරජාන් වහන්සේත් එක්ක කෙරෙන සංවාදයක් මෙම මාත්‍රකාවට නැත්තම් මේ සූත්‍ර දේශනාවට පදනම් වෙලා තියෙනවා. ඉතින් මේ මාළුන්කපුත්ත ස්වාමීන් වහන්සේ මූලික කරගෙන බුදුරජාන් වහන්සේ ධර්මදේශනා මාලාවක් පවත්වලා තියෙනවා. එහෙමත් නැත්නම් ඒවා පාදක කරගත්තු සූත්‍ර දේශනා ගණනාවක් අපිට සූත්‍ර පිටකය පුරා දකින්න ලැබෙනවා. ඉතින් ඒකේ එන ඇතම් සූත්‍රයකදී බුදුරජාන් වහන්සේ ඒ මාළුම්කි පුත්තු ස්වාමීන් වහන්සේට ටිකක් අරියාදුවට වගේ කතා කළා. එහෙමත් නැත්නම් උන්වහන්සේට පොඩ්ඩක් දෝෂාරෝපණය කළා. උන්වහන්සේව උනන්දු කළා. ඊට පස්සේ කමඨහන් දෙන ආකාරයකුත් පේන්න තියෙනවා. ඊට පස්සේ ඒ කමඨහන අරගෙන එකලාව කටයුතු කරන නැත්නම් භාවනා කරන ඒ ස්වාමීන් වහන්සේ අන්තිමට අරහත්ත්වයටත්පත් වෙනවා. නමුත් අර උන්වහන්සේගේ ජීවිතය තුළ ඒ මුලින්ම මේ දහම් කරුණු ඉගෙනගෙන ඒවා මතක තියාගෙන මේ අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඒ ඒ ගැන උනන්දු වෙමින් කිය වකවානුව පේන්න තියෙනවා. ඒ බඳු අවස්ථාවක් තමයි දැන් අපි මේ මහා මාළුන්කි පුත්ත සූත්‍රය තුල දකින්න ලැබෙන්නේ. ඒක එක්තරා අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ මාත්‍රකාව සපයා ගන්නවා මේ අනුසය ධර්ම ගැනත් ඒ වගේම ඕරම් භාගීය සංයෝජන ගැනත් භික්ෂුන් වහන්සේලාට කියලා දෙන්නේ. ඒක බුදුරජාන් වහන්සේ මේ වෙනකොටත් කියලා දීලා තියෙනවා. නමුත් තවදුරටත් පැහැදිලි කරන්න බුදුරජාන් වහන්සේ අවස්ථාවක් සපයා ගන්න. ඉතින් ඒ වෙනකොට බුදුරජාන් වහන්සේ වැඩ වාසය කරන්නේ සවැත් නුවර ජේතවනාරාමේ. ඉතින් ඒ ඉන්න අතරේදී විසුණු වහන්සේලාගෙන් අහනවා මෙන්න මේ බඳු ප්‍රශ්නයක්. ධාරේතනෝ තුම්හේ භික්කවේ මයා දේශිතානි පංචෝරම් භාගියානි සංයෝජනානි. මහණෙනි මා විසින් දේශනා කරන ලද ඒ ඕරම් භාගීය සංයෝජන පහ සම්බන්ධයෙන් දැනුමක් ඔබලාට තියෙනවද? අවබෝධයක් ඔබලට තියෙනවද? ඒක දරාගෙන ඉන්නවද? ඒ ගැන මතකයක් තියෙනවද? කියලා තියෙන ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේට උවමනා වෙනවා මේ සම්බන්ධයෙන් ඊටාම නිවැරදි අවබෝධයක්, පිරිසුදු අවබෝධයක් භික්ෂුන් වහන්සේලාට ඇති කරලා දෙන්න. ඒක හුදෙක් මේ සිද්ධාන්තමය අවබෝධයක් පමණක් නෙමෙයි. නැත්නම් නිකම්ම නිකං කරුණු කාරණා සම්බන්ධයෙන් පමණක් නෙමෙයි. ඊට වඩා ටිකක් ගැඹුරට ගිහිල්ලා ඒ භික්ෂුන් වහන්සේලා තමා තුළම ඒ සංයෝජන ධර්මයන්ගේ ක්‍රියාත්මක භාවය දැකලා මේවා සම්බන්ධයෙන් ටිකක් පුළුල් අවබෝධයක් භික්ෂුන් වහන්සේට ලබා දෙන්න බුදුරජාන් වහන්සේට උමනා වෙලා වගේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. එතකොට මේ පරිශදයේ ඉන්නවා මේ මාළුන්කි පුත්ත ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඉදිරිපත් වෙලා කියනවා අහංකෝ භන්තේ ධාරේමි භගවතා දේශිතානි පංචෝරම් භාගියානි සංයෝජනානි ස්වාමීන් වහන්ස මම භාගතුන් වහන්සේ මම මේ පංචෝරම් භාග්‍ය සංයෝජන මොනවද කියලා මතක තියාගෙන ඉන්නවා. ඉතින් එතකොට මේ පාලුන්ගේ ප්‍රතිසාරණස තමයි දැන් මෙතන ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. ඉතින් ඒ කියන්නේ යම් පමණක දහම් දැනුමක් සහිතව ධර්මයේ පිළිබඳ උනන්දුවක් සහිතව හැබැයි ටිකක් වයසට ගිහිල්ලා මහාන වෙච්ච ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මේ උත්තරය දුන්නාට පස්සේ දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා. කොහොමද එහෙනම් ආයසුතු වහන්සේ මේ ඕරම් භාගයේ සංයෝජන මොනවා වශයෙන් මොන විදිහටද අවබෝධ කරගෙන තියෙන්නේ. ඉතින් එතකොට මේ මාළුන්ගපුත් ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා සක්කාය දිට්ඨින්කෝ අහම්බන්තේ භගවතා ඕරම් භාගයන් සංයෝජනං දේශිතං ධාරේමි. විචිකිච්ඡංකෝ අහම්බන්තේ භගවතා ඕරම් භාගයන් සංයෝජනං දේශිතං ධාරේමි. සීලබ්බත පරාමාසංකෝ අහම්බන්තේ භගවතා ඕරම් භාගයන් සංයෝජනං දේශිතං ධාරේ. ඉතින් මේ විදිහට මේ ඕරම් භාගයේ සංයෝජන පහ නම් කරනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, කාමච්ඡන්දය, ව්‍යාපාදය. ඒතර මේක ඉතින් බොහෝ විට මේ පින්වතුනුත් අහලා තියෙනවා. ඉතින් කවුරු හරි අහුවොත් එහෙම සංයෝජන කීයක් තියෙනවද කියලා සංයෝජන 10ක් තියෙනවා කියලා කියන්න අපි දන්නවා. ඒකෙන් කොටස් දෙකකට සංයෝජන බෙදෙනවා. එකක් තමයි ඕරම් භාගයේ සංයෝජන අනිත් එක තමයි උද්ධම් භාගයේ සංයෝජන. ඕරම් භාගයේ සංයෝජන වලින් තමයි අපිව මේ කාම ලෝකයට ඇදලා බැඳලා තබා ගන්නෙ. ඉතින් ඒ නිසා ඒ සංයෝජන එකාතකින් අපිව පහත මට්ටමකට දාන පහළ භව වලට අදින පහළ භව වල ගැට ගහලා තියෙන බැඳලා තියෙන බැඳීම් පහක් වශයෙන් හඳුනා ගන්න පුළුවන් ඊට පස්සේ උද්දම් භාගයේ සංයෝජන ඊට වඩා ටිකක් වෙනස් ඊට වඩා සූක්ෂමයි ඒවා අපිව ඉහළ මට්ටමක තියෙන භව තලවලට ඇදලා බැඳලා ඒකෙත් හිර කළා තියාගන්න ස්වභාවයක් තියෙනවා ඉතින් අරහත්ත්වයටමපත් වෙන්න ඕනේ උද්දම් භාගයේ සංයෝජන වලින් නිදහස් වෙන්න හැබැයි අනාගාමී මට්ටමකදී ඕරම් භාග්‍ය සංයෝජන වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න පුළුවන් කියලා ඉතින් දහමේ විස්තර වෙනවා. දැන් එතකොට මේ පිළිතුර ඒ කියන්නේ මේ ඕරම් භාග්‍ය සංයෝජන මොනවද කියලා අහුවාම ඒවා නම් කළා කියන්න දැන් මාළුන්ගේ පුත් සායනහසට පුළුවන් වුණා. උන්වහන්සේ නම් කළා කියනවා. ඉතින් අපෙන් ඇහුවොත් ඉතින් මේ ඕරම් භාග්‍ය සංයෝජන මොනවද කියලා ඉතින් අපිටත් ওই උත්තරේ දෙන්න පුළුවන් වෙයි. අපිත් පොඩ්ඩක් පොතපත පරිශීලනය කරලා තිනවා නම් දහම් දැනුමක් තියෙනවා නම් බණ අහලා තියෙනවා නම් ඉතින් මේක මතක තියෙනවා නම් ඉතින් මේ උත්තරේ අපිටත් දෙන්න පුළුවන් වෙයි. ඉතින් මේ උත්තරේ දුන්නාම බුදුරජාන් වහන්සේ හැබැයි මේක පිළිගන්නේ නැහැ මේක ප්‍රමාණවත් නැහැ කියන එක බුදුරජාන් වහන්සේ මේ මාළුන්ගේ පුත්සාන් වහන්සේට ටිකක් දෝෂනාරෝපණ ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා මතක් කරනවා. දැන් ඒකෙදී බුදුහාඳුරෝ ඉදිරිපත් කරන කාරණාව තමයි දැන් මෙහෙම උත්තරයක් දුන්නාම අනිකුත් මේ අන්‍ය තීර්ථක මේ කට්ටිය පවා ඔබ වහන්සේට මේ දෝෂාරෝපණයක් කරනවා නේද? නින්දාවක් කරනවා නේද? මෙහෙම උත්තරයක් දුන්නහම කවද්ද මම මේ වගේ ඔබ වහන්සලට උගන්වලා තියෙන්නේ? භික්ෂුන් වහන්සලට මෙහෙම මම උගන්වන්නේ කවද්ද? කියලා දැන් මේ කතකෙන් දොස් කියනවා මේ මාළුන්ක පුතු ස්වාමීන් වහන්සේට මොකද මේ පිළිතුර ප්‍රමාණවත් නැහැ. පිළිතුර සම්පූර්ණ නැහැ. පිළිතුරේ තියෙන්නේ නිකන් නම් ටික විතරයි. ඒ කියන්නේ මාළුන්ක පුත්තු ස්වාමීන් වහන්සේ වෙනකොට මේ ඕරම් භාගයේ සංයෝජන සම්බන්ධයෙන් ගැඹුරු අවබෝධයක් තිබිලා නැහැ. ඉතින් ඒක තමයි දැන් මේ උන්වහන්සේටත් අනිකුත් භික්ෂුන් වහන්සේලාටත් බුදුරජාන් වහන්සේ මතු කරලා පෙන්වන්න හදන්නේ කියලා දෙන්න හදන්නේ. ඒතර මේ ඕරම් භාගීය සංයෝජන සම්බන්ධයෙන් ටිකක් ගැඹුරු අවබෝධයක්. ඒතර මේක අපිට සෑහෙන්න වැදගත්. මොකද අපිවත් මේ කාම ලෝකයකට ඇදලා බැඳලා මේකෙම හිර කළා අපේ හිතට නිදහස් වෙන්න නොදී ඒවම ඒවම මතක් කර කර ඒවැයම läගගෙන ඉන්න තත්වයකට අපිව පත් කරලා තියෙන්නේ මෙන්න මේ ඕරම්භාගර සංයෝජන පහ නිසා කියලා කියන්න පුළුවන්. ඒක අපේ තුලින් සම්පූර්ණයෙන්ම නැති වුණා නම් හීන වෙලා ගියා නම් ෂය වෙලා ගියා නම් මුලිනු පුටා දමන්න අපිටත් හැකියාවක් ලැබුණා නම් ඒ කියන්නේ තවදුරටත් මේ කාම ලෝකයේ උපත ලබන්න වෙන්නේ නැහැ. ඊට එහා තලයකට අපිට එහෙනම් යන්න පුළුවන්. ඒ මොකද ඒ තාම උද්දම් භාගයේ සංයෝජන තියෙන නිසා. කෙසේ නමුත් මේ ඕරම් භාගයේ සංයෝජන වලින් තමයි එතකොට අපිට කියන්න පුළුවන් එක්කෝ අපිව අපායට බැඳලා තියෙනවා. එහෙම නැත්නම් මනුස්ස ලෝකයට බැඳලා තියෙනවා. එහෙමත් නැත්නම් දිව්‍ය ලෝකවල බැඳලා තියෙනවා. එතකොට මෙන්න මේ පහළ තලවල තියෙන විශේෂයෙන්ම අපිව ඇද බැඳ තබන ඒවායේ läග සිටීමට ඉඩ සලස්සන සංයෝජන පහ ගැන තමයි එතකොට මේ බුදුහාඳුර අපිට කියලා දෙන්නේ. දැන් අර විදිහට නම් කළා විතරක් නැත්නම් 1 2 3 4 5 කියලා මේ නම නම් ටික විතරක් කිව්වහම මාළුම්පුවත සායන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියලා දැන් මේ විදිහට කිව්වහම මේ පුංචි අතදරුවෙන්ගෙත් එහෙනම් සම්පූර්ණයෙන්ම මේ ඕරම්භාගේ සංයෝජන නැහැනේ. එහෙනම් ඒ මනුස්සයත් ඒ පුංචි දරුවත් ඕරම්බාගේ සංයෝජන වලින් නිදහස් වෙලා තියෙනවනේ කියලා වාදයක් රෝපණය කරන්න පුළුවන් මේ අන්නේ තීර්ථකෙට. එතකොට අපි මොකද දෙන උත්තරේ? මේක නෙමෙයි එහෙනම් මේ හරි උත්තරේ. එතකොට මේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නනු මාළුන්කි පුත්‍ය අඤ්‍යතිත්‍යා පරිබ්බාජකා ඉමිනා තරුණෝපමේන උපාරම්භේන උපාරම්භිස්සanti. එතකොට මේ අනිකුත් ලබ්ධීන් ගත්ත අනිකුත් මේ පරිබ්‍රාජකයෝ පිරිවැජියෝ එමත් නැත්තම් තීර්ථකයෝ මේ පුංචි දරුවෙකුගේ උපමාවක් අරගෙන වාදාරෝපණය කරනව නේද මම මෙහෙම උත්තරයක් දුන්නාම. ඒ අය කියන්න පුළුවන් නේද එහෙනම් මේ පුංචි දරුවාගේ කොහෙන්ද මේවා? පුංචි දරුවත් එහෙනම් මේ අනාගාමි වෙලානේ ඉන්නේ කියලා අනිත් අය කියන්න පුළුවන් නේද? දැන් බුදුරජාන් වහන්සේ ඒකට ටිකක් පැහැදිලි කරලා දෙනවා. දහරස්ස හිමාලුම් කෙපුත්ත කුමාරස්ස මන්දස්ස උත්තාන සීය කස්ස සක්කායෝ තිපි නහෝති කුතෝ පනස්ස උප්පජ්ජිස්සති සක්කාය දිට්ඨි. දැන් එතකොට බුදුරජාන් වහන්සේ අහනවා දැන් මේ පුංචි දරුවෙක් ඉපදිලා අත දරුවෙක් මට්ටමේදී එයා මේ උඩුබෙලිය අතට තමයි තාමත් නිදාගන්නෙත්. ඉතින් එයාට තාම හැරෙන්නවත් බෑ. ඉතින් එයාට මේ සක්කායක් ගැන නැත්තම් මේ ලොකුවට තමන්ගේ කයට ඇලීමක් ගැන වේදනාවන්ට ඇලීමක් ගැන සංඥාවන්ට ඇලීමක් ගැන සංස්කාරවලට ඇලීමක් ගැන විඥානවලට ඇලීමක් ගැන මෙහෙම තදබල ඇලීමක් එහෙනම් නැහැනේ. ඉතින් එහෙම සක්කාය ගැන මේ ඔක්කොම එකට ගැනීමක් ගැන මේකේ මම ඉඳීමක් ගැන මේ එකක් හරි මම කරගැනීමක් සම්බන්ධයෙන් එයාට ওই තරම්ම කියන තරම් සක්කායක් නැහැ දැන්. ඉතින් එහෙනම් එයාට සක්කාය දිට්ඨිය නැහැනේ. කියලා කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ කියනවා හැබැයි එයාටත් අනුසේතිත්වේ වස්ස සක්කාය දිට්ඨි අනුසයෝ. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එයාගේ හිතේ ඒ වෙලාවේ උඩට පැන නැගිලා නොතිබුණාට මේ මම කියලා හැඟීමක් සක්කාය දිට්ඨියක් මේ සියල්ල මම කියා ගැනීමක් පුජ්‍යලයක් මේකට ආරෝපණය කිරීමක් එහෙම දෙයක් මේ වර්තමානයේ මේ පුංචි හිතේ නැති වුණාට මොකද ඇතුලේ අනුසය වශයෙන් ඒක තැම්පත් වෙලා තියෙනවා ඒ කියන්නේ මේ ලෝකේ උපදිනකොට අපි හිතමු උපදිනකොටම සෝවාන් වෙලා උපදින නැති සාමාන්‍ය මේ පෘථග්ජන අන්දමින් උපත ලබන සියලු දෙනාටම එතකොට මේ පුංචි කාලේ ලොකුවට මම කියා ගැනීමක් මගේ කියා ගැනීමක් එහෙම කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් ඉස්මතු වීමක් ලොකුවට පුංචි හිත්වල අහිංසක හිත්වල නැති වුණාට මොකද ඇතුලේ මණ්ඩි බහැලා තියෙනවා තැම්පත් වෙලා තියෙනවා සැඟවිලා තියෙනවා මේ සක්කාය දිට්ඨිය පිටවද අනුසයක් වශයෙන් එහෙනම් දැන් මේ ඕරම් භාගයේ සංයෝජනත් අනුසය ධර්මත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ ඕරම් භාගයේ සංයෝජනත් එහෙමනම් අනුසය මට්ටමක තැම්පත් වෙන ගතියක්. ඒවැත් අනුසය විදිහකට ක්‍රියාත්මක වෙන ගතියක් පේන්න තියෙනවා. අපි අහලා තියෙනවා අනුසය ධර්ම කියන කියන්නේ මොනවද කියලා. සාමාන්‍යයෙන් කෙලෙස් වල මට්ටම් තුනක් ධහමී ඉගැන්වෙනවා. ඒ පළවෙනි මට්ටම තමයි ඒ අනුසය මට්ටමක් කියලා කියන්නේ ඒක නිකන් නිදිගත් මට්ටමක්. අක්‍රීය මට්ටමක්. හැබැයි අක්‍රීයයි හැබැයි ඒක සක්‍රිය වෙන්න පුළුවන්. එතන තමයි තියෙන ප්‍රශ්නේ. අපි හිතනවා හුඟක් වෙලාවට අපි දැන් හිතේ රාගයක් නැති වෙලාවට, ද්වේෂයක් නැති වෙලාවට, හිතේ හොඳ ප්‍රසන්න බවක් තියෙන වෙලාවට, ශාන්ත බවක් තියෙන වෙලාවට සමහරවිට අපිට අධිතක්සේරයකට යන්න උනත් ඉඩ තියෙනවා අපි දැන් මේ සෝවාන් වෙලාය, සකදාගාමි වෙලාය, අනාගාමි වෙලාය කියලා සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන්. මොකද ඒ තරමට හිත හරි පිරිසුදුයි. හිත හරි සංසුම්. හිතේ රාගයක් පේන්නවත් නැහැ. ද්වේෂයක් පේන්නවත් නැහැ. හිතේ පුදුමාකාර පවිත්‍රතාවයක් තියෙනවා. ඒ නිසා සමහර විට දවස් ගාණක් යනකම් වුණත් මේ පවිත්‍රතාවය තිබුණා වෙන්නත් පුළුවන්. තමන් භාවනාවක් වඩන විශේෂයෙන්ම සමාධියක් වඩන යෝගාචරයේක හිමනම් ඒ සමාධියේ බලපෑම නිසා ඒකෙන් ලැබෙන ඒ හිතට ලැබෙන පන්නරය නිසා සමහරට දවස් ගාණක් වුණත් ක්ලේශයක් පහළ නොවි හිත තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ මට්ටමකදී කෙනෙක් හිතන්න පුළුවන් ආ මම දැන් මාර්ගඵලලාභීන් බවට පත් වුණා අනාගාමී තත්වයකටපත් වුණා කියලා සමහර විට කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. එහෙම හිතෙච්ච අවස්ථා ඇතම් කාරණා ඔස්සේ විවිධ පුජ්‍යලයන්ට වෙච්ච අවස්ථාවන් ගැන අපිටත් අහන ලැබිලා තියෙනවා. ඉතින් ඒත් එහෙම වැරදි උපකල්පන වලට එළඹිලා කටයුතු කරලත් තියෙනවා. මොකද අපිට සමහර විට අපේම ගැන අපේ తත්වය ගැන අපේ හිතේ ස්වභාවය ගැන එක පාටම නිවැරදි තක්සේරුවක් කරගන්න හරි අමාරුයි. ඒ නිසා අපි කලබල වෙනවා නම් ඉක්මනටම අපිට ලකුණු දෙනවා නම් ඉක්මනටම ඔටුන්නම් පලඳ ගන්න යනවා නම් සමහර විට මේ වගේ තැන්වලදී අපි රැවටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම බිමට බැහැලා කටයුතු කිරීම, නියතමානී වීම මේ වගේ තැන්වලදී තමන්ව අව탁සීරු කිරීම එකතකින් පරිස්සම් සහගතයි. එහෙම නැතුව අපි එක පාටම දැන් මම මේ தත්ත්වේ ඉන්නවා කියලා කියා යන්න යාම, කියා පෑම භයානකයි කියන්න පුළුවන්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පුංචි දරුවෙකුගේ උපමාවෙන් දැන් මාළුන්කපුත්තු ස්වාමීන් වහන්සේට පැහැදිලි කරලා දෙනවා මේ නිකම් මේක නම් කරලා විතරක් හරියන්නේ නැහැ. එහෙම කිව්වොත් එහෙම කෙනෙක්ට දෝෂාරෝපණය කරන්න පුළුවන්. මේ පුංචි දරුවෙක්ගෙත් එහෙනම් මේ සක්කාය දිට්ඨිය නැහැනේ. පුංචි දරුවෙකුට කොහොමද කෙනෙක් පුඤ්ජලයක් මමෙක් පිළිබඳ ඔය කියන තරම් හැඟීමක්. ඒ දරුවා හොඳට සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරනවා. එයාගේ ලොකුවට මේ වැඩිහිටියන්ගේ වගේ අර මානක්කාර ගතියක්, කෙනෙක් පුජ්‍යලයක්, පුජ්‍යල භාවයක් පිළිබඳ හැඟීමක් එහෙම තාම ලොකුවට මෝරලා නැහැ. ඉතින් එහෙනම් එයාටත් නැණි කියලා කෙනෙක්ට දෝෂාරෝපණය කරන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ පුංචි දරුවා වුණත් ඒ විදිහට එයා කටයුතු කළාට මොකද? ඒ අවස්ථාවේදී සක්කාය දිට්ඨිය උඩට ඇවිල්ලා යාව මැඩපවත්වන තත්වයක හෝ යාව මුලා කරන තත්වයක හෝ ලකුවට කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වශයෙන් කියාපෑමක් හෝ ඉදිරිපත් වීමක් හෝ එහෙම නැති වුණාට මොකද සක්කාය දිට්ඨිය ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇතිවීමේ හැකියාවක් එයාගේ හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. ඒක සක්කාය දිට්ඨිය අනුසයක් වශයෙන් තැම්පත් වෙලා තියෙනවා. උතර මෙන්න මේ අනුසය මට්ටම නිදිගත් කෙලස් මට්ටම අක්‍රීය කෙලස් මට්ටම එක පැත්තකින් මේ කෙලස් වල තියෙන යටම මට්ටමක් කියලා හිතා ගන්න පුළුවන්. ඊට දෙවනි මට්ටමක් සාමාන්‍යයෙන් දහමේ පෙන්වනවා ඒ තමයි සක්‍රිය වෙච්ච தත්ත්වය. ඒ අක්‍රීය මට්ටමින් කුළු ගැන්විලා සක්‍රිය தත්ත්වයකටපත් වෙලා දැන් හිතේ මතු පිටට වගේ මේ කෙලෙස් නීවරණ වශයෙන් වේවා වෙනත් ක්ලේශ කෙලෙස් වශයෙන් වේවා දැන් ඔන්න ඉස්සරහට ආවා මතු පිටට ආවා. දැන් ඔහොන දැන් ඉතින් සිහියෙන් ඉන්න කෙනෙකුට ඒක පේන්න පුළුවන්. සිහියෙන් නම් ඉන්නේ හිත ගැන අවධානයක් ඒ තැනත්තාට තියෙනවා නම් එතකොට එහෙමනම් එයාට හඳුනා ගන්න පුළුවන් ආ දැන් මේ හිතේ කාමච්ඡන්දයක් පැන්නත්. කලින් තිබුණේ නැහැ කාමච්ඡන්දයක්. හැබැයි දැන් ඔන්න රූපයක් දැක්කා රූපයක් දැකපු නිසා ඔන්න කාමච්ඡන්දයක් ආවා. එහෙම නැත්නම් කලින් තිබුණේ නැහැ කාමච්ඡන්දයක්. අතීතයේ දැකපු කෙනෙක් ඔන්න මතක් වුණා. ඒක හරහා ඔන්න කාමච්ඡන්දයක් ආවා. කලින් තිබුණ නැහැ කාමච්ඡන්දයක්. මොකක් හරි අතීතයේදී භුක්ති විඳපු ආහාරයක් ගැන ප්‍රණීත ආහාරයක් ගැන මතක් වුණා. ඔන්න ආයිත් ආසාවක් කාමයන් කෙරෙහි ආසාවක් ඔන්න හිතේ පැන නැග්ගා. එහෙමත් නැත්නම් කලින් තිබුණේ නැහැ මොකක්වත් කාමච්ඡන්දයක්, කාමාසාවක්. හැබැයි හිතට ආවා අනාගතේ කරන්න තියෙන දෙයක් ගැන. ඉතින් ඒ ඔස්සේ ඔන්න හිතේ නැවතත් කාමච්ඡන්දේ පැන නැග්ගා. ඉතින් මේ වගේ සමහර විට කෙනෙකුට හඳුනා ගන්න පුළුවන් හිත ගැන හොඳ අවධානයකින් ඉන්නකොට විශේෂයෙන්ම කොහොමද මේ කලින් නොතිබිච්ච කාමච්ඡන්දයක් මේකේ හටගන්නේ. ඉතින් එහෙමනම් හටගන්න නම් ඒ හට ගැනීමේ ප්‍රවණතාවයක් හටත ගැනීමේ කුසලතාවයක් මේ හිත ඇතුලේ නිකන් තැම්පත් වෙලා තියෙන්න ඕනේ. ඒ ඒ සඳහා විභවයක් තියෙන්න ඕනේ. අනේ විභව ශක්තිය අනේ ක්‍රියාවත් භාවයකට පැමිණීමේ ශක්තිය නමුත් මේ වෙලාවේදී මේ මොහොතේදී නැවත තාමත් අක්‍රියව තියෙන තීබීමේ හැකියාව සැඟව සිටීමේ හැකියාව තමයි මෙන්න මේ අනුසය ධර්මයන්ගේ தત્ත්වය. ඉතින් ඔය විදිහට අනුසයක් ක්‍රියාත්මක වෙලා උඩට ආවහම අපි කියනවා ඒකට පරිඋත්ථාන කෙලස් කියලා. දැන් ඔන්න හිතේ මතු පිට තියෙනවා. දැන් එයාට දැනෙනවා. දැන් එයාගේ හිත පොඩ පොඩ දැවෙනවා. සමහරට ඒකට අපි පෝර දානවා, ඒ ඔස්සේම හිතනවා, ඒ ඔස්සේ තියෙන දේවල් තව තව කල්පනා කරගන්නවා. එතකොට ඔන්න ටික ටික ටික හිත ඒ ක්ලේශයට අනුරූපව හැඩ ගැහෙනවා. ක්ලේශයට අනුරූපව හිත පොඩ පොඩ වර්ණ ගැන්වෙනවා. හිතේ තිබිච්ච අර නිෂ්කලංක භාවය නැති වෙනවා. හිතේ තිබිච්ච සරල භාවය නැති වෙනවා. හිතේ තිබිච්ච ඒ සැහැල්ලු ආතතියකින් තොර ස්වභාවය නැති වෙලා හිත නිකන් තද වෙන්න, හිර වෙන්න, ආතතිගත වෙන්න මේ කෙලෙසයට අනුරූපව හැඩ ගැහෙන්න, වර්ණ ගැන්වෙන්න, තත්වගත වෙන්න ඔන්න පටන් ගන්නවා. අපි හිතමු දැන් ඉතින් විවිධාකාර සිතුවිලි පහළ වෙනවා. ඒ ක්ලේශයට අනුරූප විවිධාකාර සිතුවිලි හිත ඇතුලේ දැන් පහළ වෙනවා. මෙන්න මේ පරිඋත්ථාන මට්ටම එතනින් නවත්ත ගන්න බැරි වෙලා අපි යම් හෝ අවස්ථාවකදී අතපය පාවිච්චි කළා වචන පාවිච්චි කළා කය හොලවලා කය වෙනස් කළා ඉන්ද්‍රයන් වෙනස් කළා අපි මොකක්ම හෝ කයින් වචනෙන් කරන්න පටන් ගත්තොත් ක්‍රියාවත් භාවයකටපත් වුණොත් ඒ කියන්නේ අපි වීතික්‍රමණයක් කරනවා එතන අපි කියනවා වීතික්‍රමණ කෙලෙස් මට්ටමක් කියලා ඒ කියන්නේ අපිට බැරි වුණා මේ සීලයෙන් සාමාන්‍යයෙන් යොදලා තියෙන ආරක්ෂාව ඒ ආරක්ෂා භූමියේ රැඳිලා ඉන්න. මොකද අර තරම් පරිඋත්ථාන කෙලෙස් වලින් ආපු බලපෑම උත්සන්නයි. ඒ ආපු බලපෑම ඊටාම ප්‍රබලයි. අපිට ඒ නිසා අපිව බේර ගන්න බැරි වුණා. අපිව দমনය කර ගන්න බැරි වුණා. අපේ මේ පහළ වෙච්ච ක්ලේශය යටපත් කරගන්න අපිට බැරි වුණා. ඒ ගැන අවබෝධයක් එක්ක අපිට තිබුණෙත් නැහැ. ඒ කෙලෙසයට අපි අහු අපි අපේ හිතට ඒ ආපු දේවල් වලට වහල් වුණා. ඔන්න දැන් ඉතින් ක්‍රියාත්මක වුණා. දැන් ඉතින් එක්කෝ වචන පාවිච්චි කරලා අපි වැරදි කරනවා, බොරු කියනවා, එක්කෝ කේලම් කියනවා, තේරුමක් නැති ප්‍රලාප කතා කරනවා, පරුෂ වචන කතා කරනවා. ඉදිරියට අපේ වචනය හරහා ඔන්න මේ ශික්ෂාවන් බිඳගත්තා. එහෙමත් නැත්නම් අපි හිතමු කය පාවිච්චි කළා. එක්ක සතෙක් මැරුවා, නැත්නම් හොරකමක් කරා, නැත්නම් කාම මිත්‍යාචාරයක යෙදුණා, රහමෙල පානයක් කරා. ඉතින් මේ වගේ අර සාමාන්‍ය අපිට දීලා තියෙන මේ ප්‍රධාන ශික්ෂාවන් වල හික්මෙන්න බැරි වෙලා අපි මේ ශික්ෂාවන් කඩාගෙන ශික්ෂාපද කඩාගෙන අපි විතික්‍රමණයක් කරන තත්වයකටපත් වුණා. මොකද අර ඊටාම ප්‍රබල බලපෑමක් මේ කෙලෙස් වලින් ආවා. මොකද අපිට නොදැනුවත්ව අපි ඒවා පෝෂණය කළා. අපි තුල නිවැරදි සතිමත් බවක් තිබුණේ නැහැ. අපිට මේ කෙලෙස් দমনය කරගන්න ආකාරය ගැන හොඳ අවබෝධයක් තිබුණේ නැහැ. භාවනාවක් වඩලා තිබුණේ විපස්සනාවක් වඩලා තිබුණේ මේ දහමක් අහලා තිබුණේ මේ සත්පුරුෂ ධර්මයක හැසිරලා තිබුණේ සත්පුරුෂයන් ඇසුරු කළා තිබුණේ ඒ නිසා අපිට මේ වැඩේ කරගන්න බැරුණා නම් ඔන්න වීතික්‍රමණයක් වෙනවා. එතකොට මේ බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙනවා දැන් මේ අවස්ථාවේදී හිතේ නොතිබෙන්න පුළුවන්. වීතික්‍රමණයක් කොහොමත්ම කෙරෙලා නැති වෙන්න පුළුවන්. ඒත් එතනින් හැඟෙන්නේ මේ සක්කාය දිට්ඨිය හිතේ නැහැ කියලා මා අනුසේ වශයෙන් මේක තැම්පත් වෙලා තියෙන්න පුළුවන්. එනිසා පුංචි දරුවෙක්ගේ හිතේ ඒ දරුවා කොයිතරම් අහිංසක වුණත් කොයිතරම් මේ වෙලාවේ මමත්වයෙන් තොරව හරීම අහිංසක විදිහට වාසය කළත් එතනින් කියන්න බෑ ඒ දරුවාගේ හිතේ සක්කාය දිට්ඨියක් නැහැ කියලා අනුසේ වශයෙන් ඒක තැම්පත් වෙලා තියෙනවා. අනුසේ තිත්වේ වස්ස සක්කාය දිට්ඨානුසයෝ මේ ඔහුට සක්කාය දිට්ඨිය අනුශය වේමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ විදිහටම බුදුරජාණන් වහන්සේ තවදුරටත් විස්තර කරන කොහොමද මේ විචිකිච්ඡාව? දැන් පුංචි දරුවෙක් දන්නේ මේ ධර්මය ගැන. එයාට බුදුහාඳුරුව ගැනවත් තාම කියලා දීලා නැහැ. ධර්මයන් ගැන, සංඝයා ගැන, ශික්ෂාවන් ගැන මේ මොකක්වත් ගැන එයාට අපි තාම කියලා දීලා නැහැ. මේ වැඩි කාලයක් ගිහිලා නැහැ තාම ඉපදිලා. අපි එහෙම කියමු. ඒතර එයාගේ හිතේ කොහොමද මේ ධර්මයක් ගැනවත් අවබෝධයක් නැති එහෙම දෙයක් අහලවත් නැති දරුවෙන්ගේ හිතේ ධර්මය ගැන විචිකිච්ඡාවක් කොහොමද තියෙන්නේ කියලා එතකොට කෙනෙක් ප්‍රශ්න කරනවා නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා අනුසේතිත්වයේ වස්ස විචිකිච්ඡානුසයෝ විචිකිච්ඡාව අනුසයක් වශයෙන් හැබැයි යට තියෙනවා ඒ කියන්නේ සැකකිරීමේ කුසලතාවයක් සැකකිරීමේ හැකියාවක් සැකකිරීමේ ප්‍රවණතාවයක් සැක පහල කරගැනීමේ හැකියාවක් එයාගේ හිත ඇතුලේ තියෙනවා. ඒක දුර වෙලා නැහැ. එතකොට හරි ගැඹුරු ඒකාත්කයෙන් බැලුවාම සමහරවිට අපිට එකපාරට හිතා ගන්නත් අපහසුයි. කොහොමද මේ පුංචි දරුවේ තාම කෙලි දෙලෙන් කෙලි දෙලෙන් වාසය කරනවා හරිම අහිංසකයි. ප්‍රියමනාපයි. දහමක් තාම ඉගෙනගෙනත් නැහැ. කොහොමද මේ දරුවෙක්ගේ හිතේ විචිකිච්ඡාවක් තියෙන්නේ? ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දරුවගේ හිත මෝරගෙන එනකොට මේ විචිකිච්ඡා අනුසය පොඩ පොඩ පෝෂණය වෙලා යම් දවසකදී මේ ධර්මයන් ගැන සැක කරන්න වේවා තමන්ගේ ශික්ෂාවක් ගැන සැක කරන්න වේවා බුදුන් කෙනෙක් සැක උපදවන්න වේවා මේ নানা අන්දමකින් මේ සැක හිත තුළ වැඩෙන්න පුළුවන් ඒකේ බීජය ඇත්තම මේ වෙනකොටත් හිතේ රෝපණය වෙලායි තියෙන්නේ ඒ නිසා අපිට හාල් වී ඇටයක් ගත්තත් මුං ඇටයක් ගත්තත් අපිට එකපාරට කියන්න බෑ මේක මේ ගහක් වෙනවයි අනාගතයේදී මේකෙන් මේකිනුත් පළ හට ගන්නවයි කියලා අපිට ඒක කියන්න අමාරුයි. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ මේකේ හැකියාව නැහැ කියලා. ඒ ප්‍රවණතාවය ඒ බීජය තුල තියෙනවා. ඒ බීජය තුල ඒක ගැබ් වෙලා තියෙනවා. ඒ නිසා ඒකේ සරුපසක් ලැබුණා නම්, ඒ යොමුනා කරන පෝර ටිකක් ලැබුණා නම්, වමනා කරන වතුර ටිකක් ලැබුණා නම් ඉතින් ඒක පැලයක් වශයෙන් හොඳට වර්ධනය වෙලා අනාගතයේදී ඒකිනුත් ඵල දරන්න ඉඩ තියෙනවා. අන්න ඒ වගේ අපේ හිතත් මේ අනුසය ප්‍රහාණයක් වන තාක් අපේ හිතේ මෙන්න මේ අනුසය ගැබ් වෙලා තියෙනවා. තැම්පත් වෙලා තියෙනවා. ඉතින් ඒක අතකින් මේ බුදුරජාන් වහන්සේ ගැඹුරකින් අවබෝධ කරගත්ත ධමයක්. මොකද අනෙකුත් තීර්ථකයන් අනෙකුත් ලබ්ධිකයන් ඒ තත්කාලීනව හිටපු අනෙකුත් ශාස්ත්‍රූන් මෙච්චර ගැඹුරකට ගිහිලා තිබුණේ නැහැ. ඒ අය හුඟක් වෙලාවට සමාධියකින් අර පරිඋත්ථාන කෙලෙස් යටපත් කළා නම් ඒක නිවනක් වශයෙන් සලකෝ බව පේන්න තියෙනවා. ඒ නිසා ඒ බුද්ධත්වයට කලින් බුදුරජාන් වහන්සේ මුණ ගැහිච්ච ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ කට්ටිය. ඉතින් මේ සමාධියකින් ගැඹුරු සමාධියකින් ඒ නීවරණ යටපත් කරාම කෙලෙස් යටපත් කරාම ඒක ප්‍රමාණවත් කියලා හිතාගෙන ඒක නිවන කියලා හිතාගෙන ඒක සම්පූර්ණයෙන්ම විමුක්තියක් කියලා හිතාගෙන සදාකාලික විමුක්තියක් කියලා හිතාගෙන ඒකට රැවටිච්ච ආකාරය පේන්න තියෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ දැක්කා ඊට වඩා ගැඹුරක් මේවා මේ తాවකාලිකව සමාධියකින් යටපත් කළා කියලා ඒවැය තියෙන අනුසය ප්‍රහාණයක් අපි කරන්නේ නැත්නම් ඒ කියන්නේ තාම ගැලවීමක් වෙලා නැහැ. ස්ථිර ගැලවීමක් වෙලා නැහැ. සමහර විට කල්පකණන් ඊට අනුරූප බ්‍රහ්ම ලෝකවල පවා උපදින්න ඉඩ තියෙනවා. නමුත් ආයිත් මේ කාම භූමියට පැමිණලා ආයිත් කෙලසෙන්නත් ඉඩ තියෙනවා. ඔන්න ඔන්න අවදානම බුදුරජාන් වහන්සේ දැකලා තමයි ඊට වඩා ගැඹුරක් අපිට කතා කරන්න අපිට පෙන්වන්න. විපස්සනාවක් ගැන මඟ පෙන්වීමක් කරන්නේ මේ අනුසය ප්‍රහාණය සම්බන්ධයෙන්. ඊට පස්සේ තවදුරටත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දහරස්සහි මාළුන් කෙබොත්ත කුමාරස්ස මන්දස්ස උත්තාන සීය කස්ස සීලාතිපි නහෝති කුතෝ පනස්ස උපජ්ජිස්සති සීලේසු සීලබ්බත පරාමාසෝ අනුසේතිත්වේ වස්ස සීලබ්බත පරාමාසෝන් පරාමාසානුසයෝ ඒතර බුදුරජාණන් වහන්සේ කියන දැන් මේ පුංචි දරුවා මේ තාම උඩුබෙලිය අතට ඉන්න මේ අහිංසක දරුවා සීලයක් ගැන මෙලෝ අවබෝධයක් නැහැ එහෙනම් එයාට කොහොමද මේ සීලබ්බත පරාමාසයක් සීලයක් ගැන දන්නේ නැති කෙනා කොහොමද පරාමර්ශනයක් කරන්නේ කියලා දැන් අනිත් කෙනෙක් කියන්න පුළුවන් දැන් ඔබතුමා කිව්වොත් මේ සීලබ්බත පරාමාස අනුසය සීලබ්බත පරාමාසය කියන එක ඕරම් භාගයේ සංයෝජනයක් කියලා. දැන් මේ පුංචි දරුවෙකුට කොහොමද එහෙනම් අපි එහෙම දෙයක් තියනවා කියලා කියන්නේ? මේ වලා මේ වෙලාවේදී යාගේ හිතේ කිසිම හැඟීමක් නැහැ සීලයක් ගැන. මේ වෙලාවේදී මේ වර්තමාන මොහොතේ. එහෙමනම් යාගේ හිතේ මතු පිටට සීලබ්බත පරාමාසයක් ඇවිල්ලා නැහැ. එහෙම පරාමර්ශනයක් යා කරන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේක හැබැයි ඒ ප්‍රවණතාවය, ඒ හැකියාව බීජයක් වගේ මේ හිත ඇතුලේ තාම තියෙනවා. අනුසයක් වශයෙන් ඒක තියෙනවා. නිදිගත් මට්ටමක මේක තියෙනවා. සැඟවිච්ච මට්ටමක මේක තියෙනවා. ඒකට සීලම්බත පරාමාස අනුසය වශයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට ඒ ඊට අදාළ අනුසය මට්ටමක් හිත තුළ තැම්පත් වෙලා තියෙනවා. එතකොට එයා පස්සේ වැඩි වියයකටපත් වෙලා සීලයක් ගැන ඉගෙනගෙන ඒක දැඩිව අල්ලන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඕන්ට වඩා ඇලෙන්න ගැලෙන්න ඒක දැඩි කොට ගන්න ඒ මත්තෙම අත්තකිලා මතාණු යෝගයකට පවා යන්න ඉඩ තියෙනවා. ඉතින් අපි කවුරුත් පුංචිම පුංචි කාලේ ඉතින් මේවා ගැන කිසි හැඟීමක් තිබුණේ නැහැ. ඉතින් හරිය අහිංසක හිත් සහිතව පිරිසුදු හිත් සහිතව මේ ලෝකේ ඉපදුනාට මොකද ඒ අපි අරගෙන එනවා අන්න අර හැකියාවන් ටික ඔක්කොම. කෙලෙස් වඩවන්න පුළුවන් හැකියාවන් සහිතව තමයි එහෙනම් අපි ඉපදිලා තියෙන්නේ. ඒ සැඟවිච්ච හැකියාවක් සහිතව තමයි මේ හිත ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පොඩ පොඩේ අවශ්‍ය කරන පසුබිම සකස් වෙනකොට ඒ හැකියාව මුදුන්පත් වෙනවා. ඒ හැකියාව ඉස්මතු වෙනවා. ඒක ඔන්න දැන් පරිඋත්ථාන කෙලෙස් මට්ටමකටපත් වෙනවා. අපි හිතමු කලින් කෙලෙස් නොතිබිච්ච මනසක් ඒ ලස්සන රූපයන් දැකලා ඔන්න ඇවිස්සෙනවා. නැවත ඉතින් ඔන්න සිතුවිලි පහල කර ගන්නවා. කල්පනා කරන්න ගන්නවා. සිහින මවන්න ගන්නවා. විවිධාකාර කාමයන් මුල් කරගත්ත සිතුවිලි වලින් දැන් හිත සම්පූර්ණයෙන්ම යටපත් වෙනවා. කලින් කිසිම ද්වේෂයක් පටිගයක් නොතිබිච්ච හිතක් ඒ යම්කිසි අරමුණක් දැකීම හරහා නැවතත් ඔන්න ඇවිස්සෙනවා. නැවතත් රත් වෙනවා. නැවතත් දැවෙන්න ගන්නවා. නැවතත් පටිග අනුසේ පටිග පටිගයකින් නැත්තම් ද්වේෂයකින් මේ හිත දැවෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔන්න ඒ වගේ පුදුමාකාර මේ අවදානමක් අපේ හිතවල තියෙනවා. මේ වර්තමානයේ මේ හිතේ නැති වෙන්න පුළුවන් කෙලෙස් නමුත් එතනින් හැඟෙන්නේ සදාකාලිකව අපි මේ කෙලෙස් කෙලෙස් රහිතවයි දැන් මේ වාසය කරන්නේ. ඒ ප්‍රවණතාවයවත් දැන් මේ හිතේ නැහැ. ඒ කුසලතාවයවත් දැන් මේ හිතේ නැහැ. අනාගතයේදී හෝ නැවතත් කෙලෙස් පහළ හැකියාවක් ඒ බීජයක් වශයෙන් ඒකත් දැන් මේ හිතේ නැහැ කියලා එකපාරටම කියා ගන්න බෑ. නැත්නම් ඒක අපි දැක දැක ප්‍රහාණයක් කරන්න සිද්ධ වෙනවා. ඒ ආශ්‍රව ධර්මයන්, අනුසය ධර්මයන් ඒ ඒ අවස්ථානුකූලව හිත තුළ සක්‍රිය වෙන ආකාරය කලින් නොතිබී හටගන්න ආකාරය දැක දැක බොහොම නිහතමානීව මේ විවිධ කෙලෙස් හටගන්නා ආකාරයේ ඒ ඒ තැන්වලදී දකිමින් ඒවා නිකන් යටපත් කරන්න යන්නෙත් නැතුව තමන් හොඳයි කියලා සුදුහුණු ගා ගන්න යන්නෙත් නැතිව ඊටාම නිහතමානීව මේවා හැකියාවක් තියෙන අය තාම කෙලස් තියෙන ඉඩ තියෙන අය කියලා තමන්ව එක්තරා අන්දමකින් අව탁සේරු කරගනිමින් මේ කෙලෙස් වලට මතුවෙන්න ඉඩ දෙමින් ඒවා මතුවෙන ආකාරය දකිමින් ඉඳීම තුළ තමයි එහෙනම් අපේ සැබෑ ස්වභාවය එහෙනම් අපිට හඳුනා ගන්න පුළුවන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දහරස්සහි මාළංක පොත්ත කුමාරස්ස මන්දස්ස උත්තානසීය කස්ස කාමාතිපි නහෝති කුතෝපනස්ස uppajjessati කාමේසු කාමච්ඡන්தோ අනුස අනුසේතිත්වේ වස්ස කාම රාගානුසය. ඒතර ඊළඟ සංයෝජනයේ වශයෙන් ඕරම් භාගයේ සංයෝජන වශයෙන් පෙන්වන්නේ මෙන්න මේ කාම රාගය. කාම ඡන්දේ. ඒතර මේ කාමයන් ගැන එහෙනම් ඉස්සෙල්ලා යම්කිසි වැටහීමක් තියෙන්න ඕනේ. ඇහෙන් රූප දැකලා, කනෙන් හොඳට ශබ්ද අහලා, සංගීත රස විඳලා, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කළා, දිවට රස දැනිලා, කයටත් ස්පර්ශ ලැබිලා තියෙන පසුබිමක ඉතින් මේවා ඉස්සරහට එනවා. ඒවා ඉල්ලනවා. ඒවට ලොකු ආසාවක් ඇති වෙනවා. ඒවා ඉල්ලනවා. එහෙමත් නැත්නම් ඒවා ප්‍රාර්ථනා කරනවා. මොකද හොඳට ඒවා ඇසුරු කරලා තිනවා ඒවා අවශ්‍යයි දැන්. ඇසුරු කරද්දී ලොකු වින්දනයක් ලැබුණා, ආස්වාදයක් ලැබුණා. මම හිතා ඔන්න අයිති කරගන්න හිතනවා. මටම දැන් ඕනේ. මමම දැන් පරිහරණය කරන්න ඕනේ. මගේම කියා ගන්න ඕනේ කියලා ලොකු ආසාවක්, කාමස්සාවක්, කාම ඡන්දයක්, කෑදර ගතියක් අපේ හිතවල ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ පුංචි දරුවෙක් ඉතින් තාම මේ කාමයන් ලොකෝට ඇසුරු කරලා නැහැ. එතකොට යාගේ හිතේ අර වගේ කාමච්ඡන්දයක්, කාමාසාවක් යාගේ හිතේ නැහැ. නමුත් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා හැබැයි මේ කාමාසාව ඇතිවීමේ හැකියාව මේ හිතේ තියෙනවා. මේ වෙලාවේදී සක්‍රීය මට්ටමකට ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. පරිඋත්ථාන මට්ටමකට ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. ඒ නිසාම ඒ දරුවා ඒක වීතික්‍රමණයක් කොහොමත් කරන්න නැතුව ඉන්න පුළුවන්. නමුත් මේ කාමාසාවක් පහළ කරගැනීමේ හැකියාව මේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඒ කුසලතාවයක් වශයෙන්, හැකියාවක් වශයෙන්, බීජයක් වශයෙන් මේ හිතේ ඒක රෝපණය වෙලා තියෙනවා. ඉතින් ඒක දකින්න එකපාරටම ඉතින් අපිට අපහසුයි. සෑහෙන අපි ගැඹුරකට යන්න වෙනවා. විපස්සනාවක් වඩන්න වෙනවා. මේ අනුසය වශයෙන් ක්‍රියාත්මක වෙන මේ කාම කාමාසාව නැත්නම් කාම රාග අනුසය අපේ හිත ඇතුලේ විටින් විට සෙල්ලම් කරන ආකාරය විටින් විට එයා සක්‍රිය වෙන ආකාරය ඒ තුලින් නැවතත් පරිඋත්ථාන මට්ටමකට කාම ඡන්දයක් මට්ටමකට හිතේ මතු පිටට එන ආකාරය දකින්න. ඒකයි ඔය සතිපට්ඨානයේ විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. මේ කලින් නොතිවිච්ච කාමච්ඡන්දයන් මේ හටගන්න. කලින් හරි පිරිසුදුයි හිත. කියලා තිබුණේ ඊටාම පවිත්‍ර අන්නමකින් හැබැයි මොකක් හරි ඔන්න රූපයක් දැක්කා ඔන්න ඇවිස්සුණා. මොකක් හරි ගීතයක් ඇහුණා ඔන්න ඉතින් ආයිත් මේ හිතේ තිබිච්ච ආසාව අවදි වෙලා ආවා. දැන් ඉතින් රේඩියෝ එක ගාවට යනවා. දැන් ඉතින් රූපවාහිනිය ගාවට යනවා. දැන් ඉතින් CD රෙකෝඩර් එක ගාවට යනවා. දැන් ඉතින් ඔන්න තව තව සින්දු අහනවා. මොකද ඇවිස්සුණා. මේ පැත්තට හිත හැරුණා. මේ පැත්තට හිතේ නැඹුරුවක් පහළ වුණා. ඇයි එහෙම පහළ වුනේ? අර කලින් තියෙනවා මේ හිතේ එහෙනම් එක්තරාන්දමක ඒවට ආසා වෙන ගතියක්. ඒක නොලැබෙන තාක් ඒක සක්‍රිය වුණේ නැහැ. හැබැයි ලැබුණ ගමම්ම ඔන්න ආයෙත් ඒ රටාවට හිත ක්‍රියාත්මක වෙන්න ගත්තා. එහෙනම් අපේ හිතේ එක්තරාන්දමකින් යම් යම් රටාවලට සක්‍රිය වීමේ හැකියාවක් ප්‍රවණතාවයක් නිකන් ගැබ් වෙලා තියෙනවා. ඒකත් නිකන් හරියට අර රොබෝ කෙනෙක් වගේ තමයි එකතකින් බැලුවාම. එයාට ඒ අදාළ උත්තේජනය ලැබලා දුන්නාම ක්‍රියාත්මක විය යුත්තේ මොන විදිහටද කියලා නිකන් මුලින් කියලා දීලා වගේ තියෙනවා. ඒක ලියලා තියෙන්නේ යාගේ ඔළුවේ. අපෙත් ඒ වගේ තමයි ඒවා නිකන් ඔළුවේ ලියලා තියෙන්නේ. ඒ ප්‍රවණතාවයන් හිතේ ගැඹුරට කාවැදිලා තියෙන්නේ. ඒ අදාළ කරන පසුබිම, ඒ අදාළ කරන වටපිටාව සම්පූර්ණ වුණාම ඒ වටපිටාව ඉදිරිපත් වුනහම දන්නේම නෑ අර කෝඩ් එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. අර තියෙන රටාව තමයි හිතේ සක්‍රිය වෙලා එන්නේ. ඉතින් ඒ ටිකත් අපි නැති කර ගන්නවා කියන එක තමයි ඉතින් මේ ධහමේ තියෙන ගැඹුර. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දහරස්සහි මාළුන්ගේ පුත්ත කුමාරස්ස මන්දස්ස උත්තාන සීයකස්ස සත්තාතිපි න හෝති කුතෝ පනස්ස උපජ්ජිස්සති සත්තේසු ව්‍යාපාදෝ අනුසේතිත්වේ වස්ස ව්‍යාපාදානුසයෝ. දරුපුත්‍රයන්හස කියලා මේ සත්‍යෝ කියලා පිළිබඳ කෙනෙක් කෙනෙක් කියලා පිළිබඳ හැඟීමක්, පුජ්‍යලයක් පිළිබඳ හැඟීමක් මේ ඉන්නේ අරයා මේ ඉන්නේ මෙයා මේ ඉන්නේ සතුරෙක් මේ ඉන්නේ මිතුරෙක් ඒව කිසිම හැඟීමක් දරුවෙකුට නැහැ. පුංචිම පුංචි කාලේ ඉතින් කාත් එක්කත් එයා බොහොම සුවදශීලීව කතා කරනවා. කෙලි දෙලෙන් වාසය කරනවා, hina වෙනවා, මුකුළු මුකුළු පානවා, මොකද කිසිම හැඟීමක් නැහැ සතුටෙක් පිළිබඳවත්. එහෙම කිසි හැඟීමක් නැහැ. නිසා පුංචි දරුවෙක්ගේ හිත හරීම ඒ අතින් පිරිසුදුයි කියන්න කියන්න පුළුවන්. මොකද එයා වර්ගීකරණයක් කරන්නේ පස්සේ තමයි ටික ටික මේ ඇවිල්ලා අම්මය මේ ඇවිල්ලා තාත්තය මේ ඇවිල්ලා අයියාය මේ ඇවිල්ලා අක්කය මේ ඇවිල්ලා බාප්පය මේ ඇවිල්ලා මාමය මේ ඇවිල්ලා නන්දය කියලා ටික ටික ටික ටික අපිට අර පුජ්‍යල භාවය දැන් පොඩ පොඩ හිත ඇතුළට ඇතුල් වෙනවා. අම්මා තාත්තා මේ දෙමව්පියෝ එහෙම නැත්නම් අපේ ඥාතීන් එහෙමත් නැත්නම් අපේ ගුරුවරු ටික ටික දැන් අපිව කෙනෙක් බවට පත් කරනවා. අපිට නමක් දෙනවා. ඊට පස්සේ හැඳුනුම් පතක් දෙනවා. ඊළඟට අපිට ලිපිනයක් දෙනවා. පාසලක් දෙනවා. එනත්නම් ඊටත් කලින් අපි හිතමු ඔන්න පෙර පාසලක් දෙනවා. ඊට පස්සේ ඔන්න පාසලක් දෙනවා. ඊට පස්සේ පන්තියක් දෙනවා. පන්තියේ මොනිටර් කමක්, ශිෂ්‍යනායක කමක් දෙනවා. ඊට පස්සේ විභාගයක් දෙනවා විභාගයෙන් අපි සමර්ථ වෙනවා ඉතින් ඔන්න ඔය විදිහට අපි පොඩ පොඩ පොඩ පොඩ කෙනෙක් වෙවි කෙනෙක් වෙවි පුජ්‍යලයක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා බබා හොඳයි බබා බබා දක්ෂයි කියාගෙන ඉතින් ඔන්න ඉතින් අපි ටික ටික ටික ටික කෙනෙක් හදාගන්නවා. ඒතරාවේ පුංචි කාලේ ඒ කෙනෙක් හදාගැනීමේ ප්‍රවණතාවය අපේ හිතේ තිබිලා තියෙනවා. ඒ සඳහා වමනා කරන බීජය අපේ හිතේ තිබිලා තියෙනවා. අර වටපිටාවෙන් එන ආදර්ශ හරහා වටපිටාවෙන් එන බලපෑම හරහා ඒගොල්ලෝ කරන විවිධ ප්‍රකාශ හරහා ඒ අපි ලබන ඇසුර හරහා අර බීජය දැන් හොඳට රෝපණය වෙනවා. ඒ බීජය දැන් වැඩෙන්න ගන්නවා. ඒ සක්කාය දිට්ඨි බීජය වැඩෙන්න වැඩෙන්න ඔන්න අපිට පුජ්‍යලය හම්බ වෙනවා. මම හම්බ වෙනවා. කෙනෙක් හම්බ වෙනවා. මිතුරන් හම්බ වෙනවා. සතුරන් හම්බ වෙනවා. දැන් ඔන්න පටිගානු පටිගයක් වෙන හිතේ වැඩෙන්න පුළුවන්. කාම ආසාවක්, කාම ඡන්දයක් එන්න පුළුවන්. අපි කැමති කෙනා කරේ කාම ඡන්දයක් ඇති වෙනවා. අකමැති කෙනා කරේ ව්‍යාපාදයක්, අසතුටක්, නොරුස්නා ගතියක්, අකමැත්තක් පහළ වෙනවා. මොකද දැන් කෙනෙක් ඉන්නවා. ඒතර මමත් ඉන්නවා, මම කැමති අයත් ඉන්නවා. මමත් ඉන්නවා, මම අකමැති අයත් ඉන්නවා. දැන් ඉතින් හරි පහසුයි කාම ඡන්දේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් හරි පහසුයි ව්‍යාපාදයක් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඔක්කොම පුජ්‍යලයෝ. මමත් පුජ්‍යලයක් අනිත් අයත් පුජ්‍යලයෝ. හොඳ කෙනෙක් එක්ක එතකොට ඇලෙන්න පුළුවන්. ඒ අනුව කාමච්ඡන්දයක් හිත ඇතුලේ පහළ කරගන්න පුළුවන්. නරක කෙනෙක් එක්ක ගැටෙන්න පුළුවන්. ඊට පස්සේ පටිඝ අනුසයක්, පටිඝ දේශයක්, පරිඋත්ථාන ක්ලේශයක් හිතේ පහළ වෙන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් සමහර විට අපි රණ්ඩුවට යන්නත් පුළුවන්, පරුෂ වචන පාවිච්චි කරන්න පුළුවන්, කේලම් කියන්න පුළුවන්, දඬු මුගුරු අතට ගන්න පුළුවන්. ප්‍රාණඝාතයක් කරන්න පුළුවන්, හොරකම් කරන්න පුළුවන්, කාමමිත්‍යාචාරයක් කරන්න පුළුවන්. දැන් ඉතින් දිගට දිගට මේ ඕන තරම් පරිඋත්ථාන කෙලෙස් අන්තිමට වීතික්‍රමන මට්ටමකට යන්න පුළුවන්. ඉතින් අපිට තේරෙනවා මේ අපි මේ අවස්ථාවේ හිත පිරිසුදු තිබුණාය. පුංචි දරුවාගේ හිතේ පුජ්‍යල භාවයක් ගැන අනිත් අය කෙරෙහි සත්වයක් පුජ්‍යලයක් කියලා හැඟීමක් නැති වුණාය කියන එකෙන් හැඟෙන්නේ නැහැ. එයාගේ හිතේ මේ හැකියාව ඇත්තේ නැහැ කියලා. එයාගේ හිතේ මේ හැකියාව නිකන් සැඟවිලා තියෙනවා. බීජයක් වශයෙන් තාම තියෙනවා. හැබැයි අවශ්‍ය කරන පෝෂණය ලැබෙන්න ලැබෙන්නේ බීජය පොඩ පොඩ රෝපණය වෙනවා. යම් හෝ අවස්ථාවක ඒක රෝපණය වෙලා ඒ කුසලතාවයේ සහිතව ඉන්නකොට බොහොම ෂණිකව ඒක ඉස්සරහට එන්න පුළුවන්. හිත ඉක්මනටම වර්ණ ගැන්වෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා මේ බුදුහාඳුරෝ දැන් ගැඹුරක් මේ කතා කරන්නේ. නිකම්ම නිකම් අපේ සංයෝජන 10 මතක තියාගත්තා කියලා නම් ගම් මේවා මතක තියාගත්තා කියලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ අපේ හිත ඇතුළෙම මේවා සක්‍රිය වෙන ආකාරය මේවායේ අනුසය වශයෙන්ුත් මේවා තියෙන්න පුළුවන් කියන අවබෝධය සහිතව එහෙනම් අපිට වාසය කරන්න සිද්ධ වෙනවා. දැන් බුදුරජාන් වහන්සේ මේ විදිහට ඒ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේගේ පිළිතුර ප්‍රමාණවත් පිළිතුරක් නෙමෙයි සම්පූර්ණ පිළිතුරක් නෙමෙයි කියලා කරුණ ඉදිරිපත් කරාම අර තවත් කෙනෙක් මේ පුංචි දරුවාගේ උපමාව ලදරුවෙක්ගේ උපමාව පාවිච්චි කළා අර මාළුක්‍ය පුත් ස්වාමීන් වහන්සේගේ පිළිතුර දෝෂාරෝපණයට නැත්නම් අවඥාවකට ලක් කරන්න පුළුවන් බව පෙන්ලා දුන්නාට පස්සේ දැන් මේ පරිශදයේ ඉන්න ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේට ආරාධනා කරනවා ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගතෝ කාලෝ යම් භගවා පංචෝරම් භාගයානි සංයෝජනානි දේශේය ස්වාමීනි මෙන්න මේකයි අවස්ථාව භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ ඕරම් භාග්‍ය සංයෝජන පහ සම්බන්ධයෙන් කියලා දෙන්නේ භාගතුන් වහන්සේ කියලා දුන්නාට පස්සේ භික්ෂුන් වහන්සේලා මේක තවදුරටත් බොහොම ගැඹුරින් නිවරදිව මතක තබා ගනීවි හදාරාවි ඒ අනුව තමන් තුළම ඒවා දකීවි එතකොට මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා. ආරාධනා කරාට පස්සේ දැන් බුදුරජාන් වහන්සේ කියලා දෙනවා. ඉදානන්ද අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මා සකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. උතර මේ ආර්ය ධර්මයක් ගැන කිසිම හැඟීමක් නැති ඒකේ දක්ෂතාවයක් නැති ඒ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මා සකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. සත්පුරුෂයන් කවදාවත් දැකලා නැති සත්පුරුෂයන් ඇසුරක් ලබලා නැති ඒබඳු ඒ සත්පුරුෂ දහමක හැකියාවක් කුසලතාවයක් දක්ෂතාවයක් නැති ඒ සාමාන්‍ය පෘථග්ජන මනුස්සයා සක්කාය දිට්ඨි පරියුට්ටි තේන චේතසා විහෙරති. ඉතින් හැම තිස්සෙම මේ කෙනෙක් හදාගෙන තමයි යා වාසය කරන්නේ. මම ඉන්නවා කියලා හිතාගෙන තමයි යා වාසය කරන්නේ. එතකොට මේ කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේ ඉතින් මම තමයි මේ ඉන්නේ. ඊට පස්සේ හැඳුනුම් පත අත ගත්තට පස්සේ ඉතින් මම තමයි මේ ඉන්නේ. ඊට පස්සේ අපි හිතමු තමන් හදපු ගෙයක් දොරක් තියෙනකොට ඒ ගේ දොර දකින්නකොට මම තමයි මේ ඉන්නේ. මේ ගේ ඉන්නේ දැන් මම මේ ගෙයි අයිතිකාරයා තමයි මම. නැත්නම් තමන් ලියපු ගීතයක් ඇහෙනකොට කියපු ගීතයක් ඇහෙනකොට මේ ගීතය කියන්නේ මම. මේ ගීතය ලිව්වේ මම. නැත්නම් මොකක් හරි දෙයක් පේනකොට මේ පේන්නේ මට. මේ හැම පැත්තකින්ම කෙනෙක් හදා ගන්න ගතියක් කෙනෙක් තනා ගන්න ගතියක් සහිතව තමයි ඉතින් අපි වාසය කරන්නේ. මේ හැම දෙයක් අල්ලලාම අපි කෙනෙක් හදා ගන්නවා. ඒකට පුදුමාකාර ආසාවක්, ලොල් වීමක්, එක අතකින් ඇබ්බැහියක් අපේ හිත ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් හදා ගන්න පුදුම ඇබ්බැහියක් අපිට තියෙන්නේ. පුංචි දෙයක් හරි ඇති අපිට කෙනෙක් හදා ගන්න. කෙනෙක් වශයෙන් ඉස්මතු වෙන්න. අනිත් අය ඉදිරියේ කැපිලා පේන්න. මේ කොහේදෝ නැති මමයා ඉස්සරහට අරගන්න පුදුමාකාර ආසාවක් අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. සක්කාය දිට්ඨි පරියුටේ පරියුට්ඨිතේන චේතසා විහෙරති. සක්කාය දිට්ඨි පරේතේන. ඉතින් ඒකටම ඇලිලා ඒකටම නැඹුරු වෙලා තමයි ආ වාසය කරන්නේ. ඉතින් එතකොට මේ සක්කාය සක්කාය කියලා කියනවා පංච උපාදානස්කන්ධයන්ට. ඒතර සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ උපාදානස්කන්ධ වල කෙනෙක් ඉන්නවා උපාදාන වෙන මට්ටමේදී ඔන්න කෙනෙක් හදාගත්තා මේ යම් හෝ උපාදානස්කන්ධයක් ඒ ගොඩ ඒ සමූහය තුල මම ඉන්නවා කෙනෙක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා කියලා කියා ගැනීම සක්කාය දිට්ඨිය කියලා කියන්න පුළුවන්. අපි කය දිහා දැකලා මේ ඉන්නේ මම කියලා එතකොට අපිට හැඟීමක් පහළ වෙනවා. මොකද මේ කය පේන්න තියෙනවා. අතපත ගාලා බලන්න පුළුවන්. එක අතකින් අනිත් අත අල්ලන්න පුළුවන්. ඒ මගේ අත තමයි මම අල්ලන්නේ කියලා අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ. ඒතර හැමතිස්සෙම මේ කය උපයෝගී කරගන්න අපි මේ කෙනෙක් හදාගන්න. ඒකයි මම මතක් කළේ. දැන් අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහාම මේ පේන්නේ Tamange ප්‍රතිබිම්බය මේ ඡායාවක් පේන්නේ. එහෙම හැඟීමක් අපිට එච්චර අවබෝධයක් එන්නේ නැහැ. දැකපු ගමන් මේ මම තමයි ඉන්නේ. පොඩ්ඩක් එහාට ගිහිල්ලා කියන්න පුළුවන් මේ මගේ රූපය තමයි පේන්නේ කියලා. මගේ ප්‍රතිබිම්බය, මගේ ඡායාව තමයි පේන්නේ කියලා. හැබැයි ඒකවත් මතක් වෙන්නේ නැහැ හුඟක් වෙලාවට. මම ලස්සනයි, මම දැන් කැතයි, මගේ කෙස් පැහිලා, මම කෙස් ඉදිලා, මගේ දත් හැලිලා, නැත්නම් මට දතත් එනවා කියලා තමයි අපි ওই විදිහට තමයි අර්ථ දක්වගන්නේ. මේ හැම තිස්සෙම අර කොහෙවත් නොහිටපු මම බොහොම ෂණිකව ඉස්මතු වෙනවා අපේ ඡායාරූපයක අපේ අපේ රූපය දකිද්දී. නැත්නම් කණ්ණාඩියක අපේ ප්‍රතිබිම්බය දකිද්දී. සමූහ ඡායාරූපයක අපි හොයන්නේ ඉතින් මම කොතනද ඉන්නේ කියලා. ඒතර ඒ රූපය පෙන්නලා ඉතින් ආ මේ ඉන්නේ මම කියලා අපි බොහොම පුජාරුවෙන් කතා කරනවා. ඉතින් හැම තිස්සෙම එහෙනම් ඒ රූපය මුල් කරගෙන මේ මම තනා ගැනීමක්. ඒ රූපය තුල මම ඉන්නවා කියලා හිතා ගැනීමක්. ඒ බඳු දෘෂ්ටියක් අපේ හිත ඇතුලේ තියෙනවා. ඒතර මේ සමූහයක් අපේ අස්සට කෙනෙක් ආරෝපණය කරා. පුංචි දෙයක් නෙමෙයි මේ සමූහයක්. ගොඩ රූප ගොඩක් අපිට මේ තියෙනවා. ඒතර මේ රූප ගොඩට අපි කෙනෙක් ආරෝපණය කරා. එවන් නැත්නම් විවිධ වේදනාවන් පහළ වෙනවා. විවිධ වේදනාවන් පහළ වෙනකොට මේ වේදනාව විඳින්නේ මම. මම තමයි සැප විඳින්නේ. මම තමයි දුක් විඳින්නේ. මට නම් දැන් හරි කම්මැලියි. ඒතර මේ වේදනා හරහා අපේ කය වේවා හිත වේවා යනකොට අපි මේ වේදනාවට ඈඳ ගන්නවා පුජ්‍යල භාවයක්. මේක හුදෙක් වේදනාවක් කියලා බලන්න අපිට තේරෙන්නේ නැහැ. අපි ඒ වෙනුවට මේ වේදනාව විඳින්නෙක් හදා ගන්නවා. මේ වේදනා වේදනා වශයෙන් දකින්න අපිට තේරෙන්නේ අපි ඒ වෙනුවට හිතාගන්නේ මොකද්ද මේ වේදනා විඳින්නෙක් ඉන්නවා. සැප වේදනා විඳින්නෙක් ඉන්නවා. දුක් වේදනා විඳින්නෙක් ඉන්නවා. උපේක්ෂා වේදනා විඳින්නෙක් ඉන්නවා. ඒ තමයි මම කියලා තමයි අපි හිතාගන්නේ. ඉතින් එතකොට මෙන්න මේ වේදනා සමූහයට කුමක්ම හෝ වේදනාවකට අපි විඳින්නේ කාරෝපණය කරගෙන තමයි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. ඉතින් එතකොට මේ ඒ ඉන්න කෙනා ඒ විඳින්නා ඒ මම හැම තිස්සෙම එතකොට සැපට ලොල් බවක් තියෙනවා. දුකට පිළිකෙව් කරන ගතියක් තියෙනවා. උපේක්ෂාවේදී නිකාම නිකං අනවබෝධයක් තියෙනවා. ඉතින් මෙන්න මේ බඳු රටාවක් සහිතව අපේ ජීවත් වෙද්දී මෙන්න මේ වේදනාව මුල් කරගෙන අපේ හිත ඇතුලේ සක්කාය දිට්ඨියක් තියෙනවා. මේ වේදනාවල යථා ස්වභාවය අපි දැකලා නැහැ. ඉතින් ඒකයි මේ බුදුහාඳුර පෙන්වන්නේ. මේ සත්පුරුෂ ධර්මයක් එයා අහලවත් නැහැ. ඊට වඩා වෙනස් ක්‍රමයක් ගැන එයාට හිතිලවත් නැහැ. සත්පුරුෂයන් ඇසුරු කළවත් නැහැ. ආර්ය ධර්මයන් ඇසුරු කළවත් නැහැ. ඉතින් ඒකට අර අර මට්ටමේමයි සාමාන්‍යයෙන් අපේ හිත පැටලෙන්නේ. ඒ මට්ටමක් උඩමයි හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ විවිධ සංඥාවන් එනවා. දැන් අපිට නමක් දුන්නාට පස්සේ ඉතින් නම කියලා තමයි කතා කරන්නේ. ඒ නම තමයි මම වෙන්නේ. අපිට උපදිනකොට නමක් තිබුණේ නැහැ. අම්මා තාත්තා වොන්න කායෙන් හරි අහලා සුබ නැගතක් බලලා නමක් දැම්මා. ඊට පස්සේ නම මම වෙනවා. ඊපස්සේ තඹට කෑලි එකතු වුණාට පස්සේ ඉතින් අපි තව ටිකක් අපිට ඒ මමට එකතු වෙනවා තණ්හා මේ මාන්නක්කාර ගතියක් තව පුජ්‍යල භාවය උච්චන්න වෙනවා තව ඉතින් මම ලොකු වෙනවා තව තව සංඥා එකතු වෙනවා අපි ඉගෙන ගන්නවා ඉස්කෝලේ යනවා පන්ති යනවා විශ්වවිද්‍යාලය යනවා උපාධි ගන්නවා නැත්නම් විවිධාකාර පාඨමාලා හදාරනවා ඉතින් මේ විවිධාකාර දේවල් හරහා තව තව පුළුල් සංඥා පද්ධතියක් අපේ ඔළුවේ දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ ඔක්කොම මම කරගන්න. ඒවා ඔක්කොම ඇවිල්ලා මගේ හැකියාවන් කරට ගන්නවා ඊට පස්සේ සංඛාර වලට යනකොට. මට දැන් විවිධාකාර නිර්මාණශීලී හැකියාවන් තියෙනවා. මම හදපු දේවල් තියෙනවා. මම කරන දේවල් තියෙනවා. මම තමයි දැන් මේ සමූහයේ නායකයා. මම තමයි දැන් ගුරුවරයා. මම තමයි ශිෂ්‍යයා. මම තමයි ඒ කණ්ඩායම් නායකයා. ඉතින් මේ විදිහට අපි මොකක් හරි කරගෙන අපි මේ ක්‍රියාත්මක වීම, චේතනා පහල කර ගැනීම ඒ සියල්ල අසර අපි මමෙක් ඔබා ගන්නවා. කෙනෙක් ආරෝපණය කර ගන්නවා. කෙනෙක් ඔබා ගන්නවා. හැම හිතේ පහළ වෙන අපිටම රාගයක්, හිතේ පහළ වෙන ද්වේෂයක්, හිතේ පහළ වෙන ආසාවක්, හිතේ පහළ වෙන ඊර්ෂාවක් මේ ඔක්කොම අස්සට අපි මමෙක් දා ගන්නවා. මම නම් පුදුමාකාර රාග බරිත චරිතයක්. මට නම් හොඳටම කේන්ති යනවා හැම තිස්සෙම. මේ විදිහට අපේ නිකම්ම කටවහරේ ප්‍රකාශ කිරීමක් නෙමෙයි මේ කතා කරන්නේ. එහා ඒ ප්‍රකාශ කරද්දී නිකම් මම ඉස්පතු වීමක්. මම එක් තනා ගැනීමක්. ඉතින් කෙනෙක් සමහර විට කේන්ති යන්න හරි කැමතියි. එතකොට මේ මම කියන හැඟීම හොඳට තියෙනවා. ඒත් නිකම්ම නිකන් ඉන්නවට වඩා කාත් එක්ක හරි රණ්ඩුවක් කරගත්තාම ඉතින් හිතන්න දෙයක් තියෙනවා. මමයා පෝෂණය කරගන්න හරි පහසුයි. මම ඉන්න බවට ලොකු උත්තේජනයක් මම ඉන්න බවට ලොකු සාධක සමූහයක් ලැබෙනවා ඒ කාත් එක්ක හරි රණ්ඩුවක් කරගත්තාම. එහෙම නැත්නම් කාත් එක්ක හරි හොඳ ආදර සම්බන්ධයක් ඇති කරගත්තාම එතනදිත් මේ මම ඉන්නවා එයා මට තමයි ආදරේ එයා මට තමයි ප්‍රේමයක් දක්වන්නේ එයා මං ගැන තමයි සැලකිලිමත් වෙන්නේ යා මං ගැන තමයි දිවා රාත්‍රී කල්පනා කරන්නේ. යා මට තමයි ලියුම් එවන්නේ. යා මට තමයි දුරකථන ඇමතුම් දෙන්නේ. යා මං ගැන තමයි ආදර හැඟුම් මවන්නේ. යා මාත් එක්ක තමයි විවාහ වෙන්නේ. ඉතින් ওই විදිහට අපිට කෙනෙක් හදාගන්න හරි පහසුයි. ඒ කාමච්ඡන්දයකින් අපි කෙනෙක් එක්ක බැඳලා ඉන්නකොට. ඉතින් මේ අපි ක්‍රියාත්මක වෙන ඒ සංස්කාර මට්ටම් වලදී ඒ හිතේ පහළ වෙන විවිධාකාර කෙලෙස් මට්ටම් වලදී හැම තැනකදීම අපි පුජ්‍යලයක තැනට ආරෝපණය කර කර මම පෝෂණය කරනවා. සක්කාය දිට්ඨිය තමයි වඩන්නේ. පුජ්‍යල භාවයක් තමයි අපි වඩන්නේ. ඊට පස්සේ අපි ඇහෙන් රූප බලද්දී මේ බලන කෙනෙක් අපි හදා ගන්නවා. ගීතයක් අහද්දී, සද්දයක් අහද්දී, බැනුම් අහද්දී, මේ බැනුම් අහන කෙනෙක් අපි ඇතුලේ හදා ගන්නවා. ඊට පස්සේ රස විඳිනකොට ඒ රස විඳින කෙනෙකුත් අපි හදා ගන්නවා. ඊට පස්සේ ගඳක් සුවඳක් ආග්‍රහණය කරනකොට එතනදිත් අපි කෙනෙක් හදා මට තමයි සුවඳ දැනුනේ. මට තමයි දුගඳක් දැනුනේ. එහෙමත් නැත්නම් අපේ හිතමු මොකක් හරි ස්පර්ශයක් අපි භුක්ති විඳිනවා. සතෙක් කෑව දෂ්ට කළා. ඉතින් ඒ දුක් වේදනාවන් දැන් පහළ වෙලා. ඉතින්දිත් අපි හදා ගන්නවා. හිතට මොනවා හරි අරමුණක් ආවත් ඒත් ඉතින් අපි හදා ගන්නවා. ඉතින් මේ ඉඳුරන් පරිහරණය කරද්දී ඒ සිද්ධුවේ ඒ සිද්ධ වෙන දැනුවත් භාවයන් ඒ දැනීම් මේ විඥාන මට්ටම් අපි හැම තිස්සෙම එතකොට පුඤ්ජලයේ අනුසාරයෙන් තමයි ආරෝපණය කරගන්නේ අපිට මේවා හුදෙක් ක්‍රියාවත් ස්වභාවයන්නේ නැත්තම් ක්‍රියාකාරකම්ය ධාතු ක්‍රියාකාරීත්වයක්ය ආයතන ක්‍රියාකාරීත්වයක්ය එහෙම දකින්න තරම් අපිට හැකියාවක් නැත්තම් ඉතින් අපි අනිවාර්යයෙන්ම මේ අත්දැකීම් සම්භාරයට පුජ්‍යලයක් ඔබා ගන්නවා. පුජ්‍යලයක් ආරෝපණය කර ගන්නවා. කෙනෙක්ව ආරෝපණය කර ගන්නවා. ඒතර මෙන්න මෙහෙම තමයි අපි සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. ඒතර මේ සක්කායදිට්ඨි පරියුට්ඨිතේන චේතසාවෙහෙති. සක්කායදිට්ඨි පරේතේන. uppannāyaca sakkāditthiya nissaraṇaṃ yathābhūtam nappajānāti. ඉතින් බුදුහාඳුර කියන මේ හිත ඇතුලේ උපදින සක්කාය දිට්ඨියෙන් හිත බේරගන්න මේ තැනත්තා දන්නේ නැහැ. nissaraṇaṃ nappajānāti. තත්සසා සක්කායදිට්ඨි තාමගත අපට විනීතා ඕරම් භාගයන් සංයෝජන. එතකොට බුදුහාඳුර කියනවා මේ පහළ වෙච්ච සක්කායදිට්ඨි දැන් හොඳට තහවුරු වෙනවා. හොඳට ස්ථිර වෙනවා. එයා බැහැර කරන්නේ නැහැ, බැහැර කරන්න දන්නෙත් නැහැ. එතකොට මේක බැඳීමක් බවට පත් වෙනවා. එයා මේ ලෝකෙටම බැඳලා තියාගන්නවා. මේ කාම ලෝකයේ තුලම හොඳට ස්ථිර පොරවැසියෙක් බවට පත් කරගන්නවා. සක්කාය දිට්ඨිය නැමැති මේ බැඳීම, මේ දන්වැල දැන් ඉතින් හොඳටම ශක්තිමත් වෙලා අයි ගැලවෙන්න බැරි තරමට කෙනෙක් හදාගෙන මේ ලෝකෙටම බැඳිලා මේවා ඔක්කොම මගේ කියාගෙන මම කරපු දේවල් කියාගෙන මගේ නිර්මාණ කියාගෙන මගේ කුසලතාවයන් කියාගෙන මගේ පදවිය මගේ තානාන්තරය කියාගෙන මගේ ජාතිය කියාගෙන මගේ රට කියාගෙන මගේ රූපය කියාගෙන මගේ ශරීරය කියාගෙන මගේ අධ්‍යාපනය කියාගෙන මගේ උපාධිය කියාගෙන මේ මොනවා හෝ අල්ලගෙන මගේ කියාගෙන අපි මේ ලෝකයේ තුලම පුදුමාකාර විදිහට බැහැ ගන්නවා. ඒතර මේ බුදුහාඳුරෝ පෙන්නන මේ කාරණා ටික අපිට පුළුවන් අපේ හිත ඇතුලේ දකින්න. අපි කොහොමද මේ පටලවා ගන්නෙ? රූපස්කන්ධය මුල් කරගෙන අපි කොහොමද සක්කාදිට්ඨියක් තනාගන්නේ? වේදනා පහළ වෙනකොට අපි කොහොමද සක්කාදිට්ඨියක් තනාගන්නේ? සංඥා පහළ වෙනකොට අපි කොහොමද ඒක අල්ලගෙන සක්කාදිට්ඨියක් තනා ගන්නෙ? ඊළඟට විවිධාකාර සිතුවිලි පහළ වෙනකොට ඒ මැත්තේ අපි තව තව ගොඩනගන්න ගිහිල්ලා සංස්කරණ කරන්න ගිහිල්ලා කොහොමද අපි සක්කායදිට්ඨියක් තනාගන්නේ විවිධ ඉන්ද්‍රයන් පරිහරණයේදී ඒවට රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ස්පර්ශ වෙද්දී කොහොමද අපි මේ සක්කායදිට්ඨියක් ඒ දැනුවත් භාවය තුන තනාගන්නේ ඉතින් එහෙනම් අපි දැන් බුදුහාඳුර ඉස්සරහට විස්තර කරන විවිධ ක්‍රම කීපයක් මේ ඕරම් භාගයේ සංයෝජන දුරු කරන ආකාරය. මේ සූත්‍රයේදී ඇත්තටම විස්තර කරන්නේ සමත පුබ්බංගම විපස්සනාවක්. ඒ කියන්නේ සමතයක් වඩලා ධ්‍යාන වඩලා විපස්සනා වඩන ආකාරය. තවත් නොඑක් ක්‍රම ඉතින් නොඑක් තැන්වලදී කියලා දෙලා තියෙනවා. නමුත් මේ සූත්‍රයේදී ඇත්තටම විස්තර කරන්නේ ඒ සමත පුබ්බංගම විපස්සනාවක්. ඉතින් කෙසේ නමුත් මේ සක්කාය දිට්ඨිය සම්බන්ධයෙන් අපි අවබෝධයක් නැත්තම් දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ ආ සක්කාය දිට්ඨි පරේතේන සක්කාය දිට්ඨි පරියුක්ඨිතේන චේතසා විහෙරති. ඉතින් ඒකෙන්මයි යා වාසය කරන්නේ. කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙනමයි කටයුතු කරන්නේ. මම කියන හැඟීමෙන්මයි කටයුතු කරන්නේ. ඒ පැත්තටමයි නැඹුරුවක් තියෙන්නේ. එයා කිසිම අවබෝධයක් නැහැ මෙන්න මෙහෙම එකක් මේ ක්‍රියාත්මක වෙනවා. මම මේ ඇඳගෙන ඉන්නේ. මම මේ මවා මවාගෙන ඉන්නේ. ආරෝපණය කරගෙන ඉන්නේ කියලා එහෙම හිතෙන්නේවත් නැහැ. එහෙම කියලා දෙන ධර්මයක් ගැන අහලවත් නැහැ. එහෙම සත්පුරුෂ ඇසුරක් ලැබිලවත් නැහැ. ඉතින් ඒතකොට අපිට තේරෙනවා දැන් මේ ලෝකේ කොයිතරම්නම් මිනිස්සයෝ. ඉතින් මෙතනද ජීවත් වෙන්නේ. අපිට දැන් මේ බුදු කෙනෙක් පහළ වෙච්ච නිසා ඒ බව ඇහිලා උන්වහන්සේගේ දහම පරිශීලනය කරන්න අවස්ථාවක් ලැබිලා තාමත් අපිට මේ ඔක්කොම සාර්ථක කරගන්න බැරි වුණා. මෙන්න මෙහෙමත් එකක් තියෙනවා කියලා අඩුතරමින් ඇහිලා හරි අපිට තියෙනවා. ඒ අනුව අපිත් බලනවා මේ පුළුවන් මේ මේ මුලාවෙන් බේරෙන්න. මේ නැතිනම් මේක හදා ගැනීමෙන් වළකින්න අපිට පුළුවන්ද කියලා නිකන් අපිට පොඩ්ඩක් අලුතරමින් ඇස්සරිලා හරි තියෙනවා. නමුත් ඉතින් බහුතරයක් සත්වයින් කතරම් නම් මේ தત્ත්වය තුල ගැලිලා වාසය කරනවා. ඒ නිසා අපි තවත් කෙනෙක් එක කතා කරද්දී, රණ්ඩු වෙද්දී, බැනවදින්දී, එහෙමත් නැත්නම් ආදර සැලකුම් කරද්දී මේ හැම තැනකදීම කතරම් නම් මම ඉස්මතු වෙන ගතියක් අපි තුල තියනවාද? මමයා වශයෙන් කැපී පෙනීමක්, පුජ්‍යලයක් වශයෙන් කැපී පෙනීමක් ඒ කැපිපෙනෙන ඉල්ලා සිටීමක් කැපිපෙනෙන අවස්ථාව දුන්නේ නැත්නම් ඒ පරිශදයට ඒ පිරිසට දෝෂාරෝපණය කිරීමක් සමාජයේ පේන්න තියනවාද ඉතින් මේ ඔක්කොම එකwidehatකින් මේ සමාජයේ තියෙන විවිධාකාර ප්‍රශ්නවලට මූලික හේතු වශයෙන් තියෙන මෙන්න මේවා තමයි හැමෝම තුළ එතකොට මේ ලොකු මමෙක් හදාගත්ත ගතිය තියෙනවා ඒ මමයට ඉතින් ලොකු පෝෂණයක් ආහාර මල්ලක් ලැබලා දෙන්න තමයි හැම තිස්සෙම බලන් ඉන්නේ ඒ ආහාර මල ලැබුණේ නැත්නම් ඉතින් ඔන්න කෑ ගහනවා. ඊට පස්සේ ඉතින් උපවාස කරනවා. ඊට පස්සේ ඉතින් විවිධාකාර කටයුතු කරනවා. මොකද මේ මමයට අවස්ථාවක් ලැබිලා නැහැ. මමයා පෝෂණය කරන්න පුදුමාකාර දැඟලිල්ලක් අපි ගාව තියෙනවා. සක්කාය දිට්ඨියමයි අපි පෝෂණය කරන්නේ. ඒකට තැන ලැබුණේ නැත්නම් ඊට පස්සේ ඉතින් අපි වාද කරනවා. එමනම් අපි බලමු ඊළඟ සතියේ තවදුරටත් තවදුරටත් මේවා සම්බන්ධයෙන් කතා කරන්න. ඇත්තටම ඉක්මනට මේවා යනවට වඩා තව ටිකක් සාකච්ඡා කරන එක වටිනවා. මොකද ප්‍රායෝගිකව අපිට අපේ හිත ඇතුලේ මේ එක එක සංයෝජනයක් ක්‍රියාත්මක වෙන ආකාරය දකින්න පුළුවන් නම් ඉතින් එතන තමයි ඇත්තටම විසඳුමක් ලැබෙන්නේ. කොහොමද අපි මේ මම හදාගන්නේ? කොහොමද අපි මේ සක්කාය දිට්ඨිය ගොඩනගාගන්නේ? කියන කාරණාව අපිට ගැඹුරින් දකින්න පුළුවන් නම් ඒ සඳහා වමනා කරන ඒ දහම අපේ හිත තුළ දියුණු කරගන්න පුළුවන් නම් ඊට අනුව අපිට හැසිරෙන්න පුළුවන් නම් ඉතින් ඒ කියන්නේ ලොකු ගැම්මක් තමයි අපි මේ ගන්නෙ. අපි තනිකරම උඩුගම් බලා පීනන්න තමයි එහෙනම් මේ උත්සාහයක් දරන්නේ. මොකද සම්පූර්ණයෙන්ම මුළු ලෝකයම ඒ රැල්ලට අහු වෙලා කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන දඟලද්දී ඉතින් අපි ඒකේ තියෙන මුලාව දකින්න තමයි වෑයම් කරන්නේ. උඩුගම් බලා පීනන්නයි වෑයම් කරන්නේ. ඉතින් සඳහා මඟ පෙන්වීමක් ආරාධනාවක් අද දින ධර්මදේශනා තුළින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සිරිදනාටම තෙරුවන් සරණයි.